කතා කරලා වැඩක් නැහැ. හැම කෙනාම ගේ තැනක අයිය වෙන්න තමයි හදන්නේ. එක්ක අක්ක වෙන්න හදනවා. එක්ක ගරු වෙන්න හදනවා. පොර වෙන්න හදනවා. ගුරා වෙන්න හදනවා. ඉතින් තැනක දිහා බලනකොට පේනවා මේ එක එක අංග උස්සන්න හදන හැටි, සංස්කාර කරන හැටි, নিকමට හරි මේ මිසුන්ට ඇහිලා තිනොනම් සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. මේ කරන හැම දෙයක්ම චේතනාහම්බිකවේ කම්මං වදාමි හිතාමතා කරන හැම දෙයක්ම කර්ම බාටපත් වෙනවා මේ හැම සංස්කාරයක්ම දුක පිණිස පිහිටනවා සබ්බේ සංඛාරා අනිච්චා මේ අපි මේ මවාපාන ටික තමයි අනිච්ච දුක් වලට අහුවෙන්නේ අපි මවාපාපු නැති ටික අනිච්ච දුක් වලට අහුවෙන්නේ ඒක කියනවා හුස්මේ මට්ටම් දෙකක් තියෙනවා එකක් තමයි හිතාමතා හුස්ම ගන්න එක අනිත් එක ඉබේ හුස්ම වැටෙන එක අපි නිදාගෙන ඉනකොට අපි හිතාමතාන වෙන කරන්නේ. දානපන සති භාවනා කරන්න ගියාම අපිට විශ්වාස නැහැ ඇත්තට මේක හිතලා හුස්ම ගත්තද එහෙම නැත්නම් නිකන් හුස්ම වැටුණාද කියලා. ඇවිදිනකොටත් අපිට මතක නැහැ රංගපානවද නැත්නම් මේ ප්‍රകൃතිය ඇවිදිල්ලද කියලා අපිට සාමාන්‍ය තේරෙන්නේ නැහැ. ඒකේ දෝෂයක් මම මේ කියන්න හදනවනේ මේ කාගෙත් හැටි. එතකොට මේ හිතාමතා ගන්න හුස්ම අපි ඉච්ඡානුක පේශින් මාර්ගයෙන් කරන්නේ. <sniffs> ඒ හුස්ම ගන්න. නමුත් අපි හුස්ම ගෙනලා අතහැරියට පස්සේ අනිච්චානුපේක්ෂින මාර්ගෙන් ජීවිතය යාත්‍රාව පවතිනවා. එවිදින කොට සමහරලාට අපි හිතාමතා සක්මන් කරනවා සමහරට ඒව නිකන් සක්මන කෙරන බොනික් එක කරනවා වගේ. ඒකට මේකේ ස්නායු පද්ධතියේ තියෙනවා පැරාසිම්පතටික් and සිම්පතටික් කියලා ස්නායු පද්ධතිය කොටස් දෙකක්. සමහර වෙල ටික අපි කොහොමද ජීවත් වෙද්දී වතුර ගිලින එක, චූ කරන එක, කක්ක කරන එක, කෑම කන එක, ඉතින් අපෙන් අහලා නෙවෙයි කරන්නේ. හෘද වස්තු ගැහෙන එක, කෙස් වැවෙන එක, දත් වැවෙන එක දිවා රාත්‍රියේ සිද්ධ වෙනවා. කවදාකවත් කෙලස් නැහැ. අපි යමක් හිතාමතා කරා නම් චේතනා බිකවේ කම්මං වදා. එහෙම ප්‍රකාශයක් කිසිම සාස්ෘණ වචනමක් කරලා නැහැ. යමක් හිතා මතා කෙරුවා නම් වග කියපන්. ඒකට තමයි අපිට ගෙවන්න වෙන්නේ. ඒ නිසා මේ ස්වභාව සිද්ධියක් තියෙනවානේ. අනිච්ඡානක පේශින් මාර්ගේ වෙන එක. ඒක දිහා බලන ඉන්න එක හරි ලස්සන විපස්සනාවක්. ඒක අද ලියන්න උත්සාහ කර තිබුණා එක්කෙනෙක් දෙන්නේ මට පේනවා මේ පැත්තේ වේදනාවක් තියෙනවා මට මේ පැත්තෙන් තියෙනවා මේ හුස්ම තියෙනවා මට මේ පැත්තෙන් තියෙනවා හිතවිල්ලක් තියෙනවා මට පොඩ්ඩක් ඇඟෙන් පැත්තකට ගිහලා බලාගෙන ඉන්න පුළුවන් මට ඕනනම් ආනපානට යන්න ඕනේ යන්න බෑ එයා ගිහිල්ලා තියෙන වේදනාවත් එක්ක. වේදනාව කියන්නේ දුකක්. ආනපනියට වඩා හොඳ දෙයක්. යන්නේ නැහැ. එතන හිතනවා. යන්නේ නැහැ. මේක දිහා බලලා විස්තර කරන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. තිරසනෙකුට, යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට ඔය වැඩේ කරන්න බෑ. මිත්‍යා දෘෂ්ටියක් තිරන ගේ කරන්න බෑ. එයා හිතන්නේ මේ ඔක්කොම කරන්න දෙයයන් ආංශ කියලා. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. දෙයයන්ාංශය තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් මම මොනව කරන්නද? මම නිකන් ක්‍රීචර්. එයා තමයි ක්‍රියේටර්. බුදුරජාණන්සේ කිව්වා නෑ. ඔබට ඒකෙන් හිතාමතා කරන දේවල් ටිකක් තියෙනවා. ඒකට ගෙවපන්. හැබැයි ඒකෙන් ඒක බොහොම පොඩ්ඩයි. ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ජීවිත යාත්‍රාවේ. උදේ බලපන් මේ ලද මනුස්ස ජීවිතේ පොඩ්ඩක් වාඩි කරවලා මොකද වෙන්නේ කියලා බලපන්. ඕක නාන්න දීලා බලපන් මොකද කරන්න කියලා. ඕකට පොඩ්ඩක් කන්න දීලා බලපන් මොකද ඔයා කරන්න කියලා. පොඩක් ඇවිදලා බලපන් මොකද කරන්න කියලා අපිට ඒක බලන්න වෙලාවක් නැහැ. ඉතින්සනම් අපි කාර්ය බහුලයි. ඒ නිසා සංස්කාර පැත්තට ගියාම අද මේ අපේ සාමාන්‍ය ජීවනය සම්මත සමාජයේ නැත්නම් නගරක ජීවත් වෙන, නැත්නම් රාජධානික ජීවත් වෙන, ගමක නියංගමක ජීවත් වෙන මිනිස්සු දැක්කොත් ඒ මාසයට පුද්ගලිකත්වයක් ඇත්තෙම නැහැ දැන්. යා මේ එක එකනා කියන පදවලට නටනට ඉන්නවා. අන්තිමට මැරෙන්න ගියාම හක් ගාලා මැරලා යනවා. ජීවත් වෙලා නැහැ නටපු තොවිලකුත් නැහැ බෙරේ බලුවකුත් නැහැ. මරණ වෙලා වෙනකොට හැම කෙනාම අතෘප්තිකරව ඌනව කාමදාසව මැරලා යනවා. අම්මලත් එච්චරයි අපි අත්තම්මලත් එච්චරයි මුත්තම්මලත් එච්චරයි කවුරුත් එච්චරයි. ඒ නිසා ජීවත් වෙද්දිම නිකන් මැරුණා වගේ වාඩි වෙලා බලාගෙන හිටියොත් හිතාමතා කරන වීතික්‍රම භූමි කෙලෙසුත් නැහැ. බලාන හිටියොත් පේනවා මේකේ යම් රාජකාරි වගේක් යනවා සම්තති වශයෙන් ඒක නිකන් ගලන ගඟක් වගේ දිගට ස්රෝතයක් ගලනවා. ඉඳලා හිටලා මම අත දානවා. ඒක විස්තර කරනකොට කියන්නේ ආ ගඟක් ගාකට ගිහිල්ලා විලි ස්ථානයක වාඩිලා ගඟන ගඟන ගලන ගඟ දිහා බලන් ඉන්නකෝ. ඔන්න ඒකට පේනවා ඒකේ ගලාගෙන යන දේවල්, දියවැලි, අනම්මන. කකුල දැම්මොත් මොකද ගඟ කැළඹෙනවා. කකුල පෙඟෙනවා. ඇඟිල්ල දැම්මොත් ඇඟිල්ල කැළඹෙනවා. මේ ගඟ කැළඹෙනවා, ඇඟිල්ල පෙඟෙනවා. නිසා කොල්ලබබා දිහා බලලා හාවට පුළුවන් ද ගහන්න නැතුව ඉන්න. ගැව්වොත් මොකද වෙන්නේ? අතින් ගැව්වොත් අතව. ඔළුවෙන් ගැව්වොත් ඔළුව. ඒකල කෑ ගහනවා බලන්නකෝ. මට වෙච්ච දේ කෑ ගහන්න ඉඩ දෙන්නේ නැහැ. ඉවලා කනවා. කොල්ලබබට බැල වැඩ නැහැ නේ. මේ ළඟට ගිහිල්ලා නෙවරේ මචං සෙල්ලම් කරන්න කියලා අත ගැව්වා අත අහු වෙනවා. අනික් අතින් ගැව්වා අහු වෙනවා. ඊට පස්සේ කෑ ගහන ඉතින් හිවලා ඌව බල බල ඉන්නේ නැහැ නේ. උස්සගෙන ගිහලා කනවා. මම හිතන කියවලා තියෙනවා ඇති කියලා මම හිතන කොළබවත් එක්ක ආවදෙල්ලක් කරපු හැටි. ඕක තමයි සංස්කාර කියලා කියන්නේ. අපිට කිසි දවසක මේ ලෝකේ යන දෙයක් දිහා බලන්න බෑ. අඩු ගන්න හුස්ම දිහා බලන්න බෑ. අඩු ගන්න ඇවිදින එක දිහා බලන්න බෑ. අඩු ගන්න තමන් කෑම කනකොට බලන හැටි බලන්න ඉන්න බෑ. ඉතින් අපි උත්සාහ කරලත් බැරි නම් සතිය වඩන්න නැති කෙනෙක් ගැන හිතන්න. ශික්ෂණයක් නැති කෙනෙක් ගැන හිතන්න. වේල් කීයක් කනවා. බුදුරජාණන්සේ දිග්ගම ප්‍රතිවේක්ෂාව දීලා තියෙන්නේ දාහනේ ගන්න වෙලාවට. මොකද ඒකෙදි හුඟක් හැඟුම්බර හැඟුම් අපි මුදා හරිනවා. ඒකයි කියන්නේ හිස් මිනිසුන් කුස් පුරවන බොජුන් මේස සරසන්නට මාපිපුනේ නැත මේ දෙරණේ. මල් පෝච්ච කතාලේ කරන මේ පිස්සු යකු බත් කන දැන මේ සුඩු මාව තියන්න එපා. රට වෙනුවෙන් සරණට වැඩි දිවිදුන් රණ විරුවෙකුගේ අවසන් ගමනට යනපා දූවිල්ලෙන් තැලි වෙලි මියදී මිය යන්නේ කිය. මොනවද කරන්නේ මේ කෑම මේසෙට ගිහිල්ලා මිනිස්සු. පිස්සු ගෙලින එකනේ කරන්නේ. මේක දිහා බලාගෙන ඉන්නකොට පේනවනේ බුදුරජාණන් වහන්සේ මේ හිටියානම් කොච්චරක් ලස්සන දකින්න ඇද්ද අශෝක රජුරෝ නිග්‍රෝධ සාමණේරය දානේ වන්දනකොට. ගුරුනාංශෙත් එක්ක ඇවිල්ලා. එදා තමයි බුද්ධ ධර්ම බාරගත්තේ. ඊවසේ කෑම කනකොට තියෙන හික්මීම. ඉතින් ඒ නිසා ඒකෙදී මේ අනප්මණන් මේ අංග භූෂණ පරිස්කාර භූෂණ මොකුත් නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් නම් පුදුමාකාර හික්මීමක් තියෙන්න ඕනේ. Taman දිහාම Taman බලන්න. ක්‍රියාවකට දාලා බලනවා. ඊට පස්සේ විඥාණයට ගියාම හැම වෙලාවෙම මෙයා මේ විඥානය කියන එක මම සහ මම නෙවෙයි කියලා ભેදයක් හදාගන්න. මේ ටික මම මේ ටික මම නෙවෙයි. මේ දේශ සීමා අරගලෙ මැරෙනකම් ඉවර වෙන්නේ මගේ පැත්තේ තියෙන કોઈ දේ සාධාරණයි. මම මේ මම හොඳ එක්කෙනෙක් නේ. එයා පැත්තේ තමයි ප්‍රශ්නේ. භාවනා කරනකොට කැස්සක් ආවොත් කැස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇවිස්සෙන හිත මගේ තියුණට ඒකේ ප්‍රශ්නයක් නෑ. ඇයි කැස්සේ? මදුරෙක් කැවිලා යහුවයි කියන්නේ කෝක මරාගෙන කණ්ඩ හිතනවා. Tamanට තේරෙන්නේ මගේ මේ කුප්ප ගතියට තමයි මදුරුවා විදින්නේ කියලා. මගේ ළඟ තියෙන ඇවිස්සෙන ගතිය නෙවෙයි මට පේන්නේ. අවුස්සන කෙනා පේන නිසා හැම වෙලාවෙම අපි කතන්දරයක් ගොතනවා. උන්ද වැරදි. මම හරි.